එහෙමයි සවනස බොහොම පිං අර තව මේ පොඩ්ඩක් මතක් වුණා යමක් අර අර හත්නියක් ඇහුවනේ අර භාවනාව වැඩින්නේ නැති කියලා ස්වාමීන් වහන්සේ. ආ. එතෙන්දී මේ මට මේ ළඟදී කියන්නේ මේ ඇත්තම වැඩි අතක නෙමෙයි ඉඳලා දැන් මම මේ කරන ක්‍රමයක් තමයි මේ මට තේරුණා ස්වාමීන් වහන්සේ මේ දැන් අපි ඔය හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අපි දැන් වර්තමාන මොහොත නැත්නම් එලඹ සිටි සිය ගැන කතා කරනවා මයින්ඩ්ෆුල්නස් ගැන කතා කරනකොට මේ සියලුම දේවල් අපේ තරහවල් වීර්ෂ්‍යාවල් ක්‍රෝධවල් මේ නෙගටිව් ඉමෝෂන්ස් විශේෂයෙන් විශේෂයෙන් එනකොට අපි මේක අපි අපි මේ මේ ඉමෝෂන්ස් අපිව ගහගෙන යනවා අරගෙන යනවා තරහක් ආවොත් ඒ තරහ විසින් අපිව අරගෙන යනවා නමුත් අපි තරහව හොඳ නැහැ කියලා කොච්චර දැනගෙන තිබුණත් අපට තරහවල් එනවා එතකොට අපේ ප්‍රශ්නේ තියෙන්නේ දැනුමට වඩා ඒ ඒ මොහොතේ මේ තරහ එන බව දන්නේ නැතිකම එතකොට ඒ කියන්නේ අපි මේ ප්‍රසන් මොමන්ට් එකේ හිත නැතිකමනේ ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් මම දැන් මම දැන් අරන් තියෙන්නේ. ඔව්. සිහිය නැතිකමනේ සිහිය සතිය නැතිකම. එතකොට ඒකද මම මම දැන් භාවනාවක් විශේෂම ආනාපානයකට මේ යොමින අවස්ථාවේදී මම හිතන්නේ ධ්‍යාන නෙමෙයි ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ මගේ සිහිය වැඩි කිරීමට මේක උපකාරයි. කියන්නේ දැන් ඇත්තටම ඒකෙන් දැන් සමත භාවනාවකින් මම දැන් තේරුම් අරන් තියෙන දෙයක් ඔබ වහන්සේ නිවැරදි කරන්න වැරදි නම් මේ සිහිය තමයි දියුණු වෙන්නේ. කියන්නේ මට මේ මොහොතේ හිත වෙනස් වෙන එක දකින්න දැකීම ඇත්තටම මේ වැඩි වෙනවා කියලා මම දැන් තේරුම් අරගෙන තියෙනවා. එතකොට මම ප්‍රමුණ මම කරන්න වෙලාවම සිහිය දිනු කිරීමට තමයි සතිය දිනු කිරීමට තමයි මම මෙතන මේ ඉඳගන්නේ පරියන්කේ කියලා. එහෙම හිතාගත්තාම ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ කියලා මට මේ දැන් දැනෙලා තියෙන දෙයක් ඔබ වහන්සේ ගැන යමක් සඳහන් කරන්න පුළුවන් ඒක හරියද? ඒ කියන්නේ භාවනාවෙන් යා යුතු ලොකු ඉමක් තියෙනවා. හැබැයි ඒ අගම එක අල්ලගන්නේ නැතුව අපි ඉන්න ළඟම ඊළඟ එක මොකක්ද? දැන් අපිට පඩි 10ක් ගොඩ වෙන්න ඕන නම් අපි ඉන්නේ පළමු පඩිය නම් අපිට දෙවෙනි පඩියට ගොඩ වෙනවා මිසක් 10 වෙනි පඩියට ගොඩ වෙන්න බැහැනේ එකපාරට. ඒ නිසා හැමතිස්සෙම අපි ආසන්න ඊළඟ පියවර ගැන ඕන අවධානයෙන් ඉන්න. එහෙම නැතුව අපි අර 10 අපි අපි තේරුම් ගන්න ඕන මං යන්නේ මෙතනටයි කියලා. හැබැයි එතනට යන්නේ කියලා කිව්වට ඊළඟ තියෙන පියවර ගැන අවධානය නැතිනම් සිරීපාදේ ගොඩ වෙනකොට අන්න මේ කන්ද මුදුනටයි යන්න තියෙන්නේ කියලා හිතනකොට ඇඟ හිරි වැටෙනවා. හැබැයි ඊළඟට කකුල තියෙන තැන ගැන අවධානය නැත්තම් ඇදගෙන වැටෙනවා අතපය කඩාගෙන. ඉතින් ඒ නිසා යන්නේ අතනට තමයි. හැබැයි අපිට මතක තියෙන්න ඕන මේ මම මේ තියෙන පියවරයි ඒ සඳහා වැදගත් ඒ නිසා ළඟම සාධකේ මගේ දැනට තියෙන ආසන්නම දුර්වලකම් මොකද්ද? ඒ ටික හදාගන්න මේකෙන් කොහොමද මට සහයක් ලැබෙන්නේ? අන්න ඒ වෙනුවෙන් මම වෑයම් කරනවා. ඒ නිසා ඔය ඔබතුමා ඔය හිතන ක්‍රමය ඊටම නිවැරදි. ඒකේ කිසිම අනුපාඩුවක් නැහැ. එහෙම තමයි ආයුත්තේ. හැබැයි අපි ඒක සමාජගත කරනකොට අපට කියන්න බෑ සියලු දෙනාම මෙන්න මේ අදහසින් කටයුතු කරන. එහෙම සමාජගත කරන්න බෑ. මොකද හැමදෙනාම ඉන්නේ ඔය මට්ටමේ නෙමෙයිනේ. ඒගොල්ලෝ එක් එක් මට්ටම්වල. ඒ නිසා ඒ තමන් ඉන්න තැනින් පියවරක් ඉස්සරහට යන්න. එතකොට ඔබට දැන් වැටහෙනවා මේ සිහිය පවත්වා ගැනීම තමයි මේ හැම දෙයකටම අවශ්‍ය. ඒක අත්‍යවශ්‍ය. නිසා මම ඒක පුරුදු කරනවා. අන්න ඒක දැනුණට පස්සේ ඒ සඳහා පුළුවන් උපරිමයෙන් කැප වෙන්න ඕන. ඊට පස්සේ ඒක වැඩෙනකොට තමයි මේ සිහියත් එක්ක මම සම්පජඤ්ඤයත් දියුණු කරගන්නවා. ඒක කොහොමද මතු කරන්නේ? අන්න ඊට පස්සේ තමයි තන්ට යන්නේ. ඒතකොට දැන් සිහිය පිහිටන්නේ නැතුව සම්පජඤ්ඤය ඇති කරන්න ගියාට වැඩක් නැහැ. අන්න ඒ වගේ අපි හැමතිස්සෙම මම ඉන්න තැන කොතනද මෙතනින් පියවරක් ඉස්සරහට යන්න මම කොහොමද ප්‍රායෝගිකව පුහුණු වෙන්නේ. ඒක ඊටාම වැදගත් කාරණයක්. එහෙමයි සන්නස බොහොම පිං වහන්සේට පැහැදිලි එකක් කරන්න. දරුවන් සර්ණයි. සර්ණයි.